ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භය ලබා ගැනීම සඳහා සියලු දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තමේනම් ඒවං වදෙය්‍යුම් ඊතානියම් භෝ කුරිස ඉමං ශුඤ්ඤං ගාමං චෝරඝාත චෝරං ගාඝාත කම්පවිසෙත්‍ති යං තේ අම්බෝ කුරිස කරණීයං තං කරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සර්වත්‍ංාන්සේ විසින් ඇඳලා පෙන්වන චිත්‍රය නැත්නම් චිත්‍රපටියේ අවස්ථා කීපයක් ලබව කරලා තියෙන්නේ ඒක හැටියට හතරමහා ආශිවිස නයින්ගෙන් ඝෝර විස උග්‍ර විස නයින්ගෙන් සහ ඉරකෙතරින් පැනලා යන මේ පුරුෂයා අඹාගෙන එනවා ඒ යහළු මිත්‍ර අස්තෙනේ රාජපුරුෂයා උදී අයිති අඳුරුම්කම නොසලකා ඊකටම අර හතර මහ භූතයන්ගේ කලවකට ගැළපුම විමුක්තිය සලකලා ඉදිරියටම යන්නේ කියලා දෙවිදි මතාටත් කල්යන්සත් පුරුෂක් උදේ දෙනවා මේ පුරුෂයා ඒ බව වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උපදේශයේ සලකලා ඉදිරියට යනකොට රජුරෝ එලකදී පටන් තමන්ගේ පැහැදිච්ච හොඳ මිත්‍රයෙක් කඩුවක් අතර දීලා යාට උපක්‍රමයේ කියන කොහොම හරි කියලා යාළුකම මිත්‍රකමෙන් මෙයා වළක්වගෙන ඉසක සාධාරණ කියලා. එතකොට කල්යන් සත්පුරුෂයල කියනවා අපේ යාළු මිත්‍රෙක් වශයෙන් පැමිණෙන්නේ අතුරෙක්. නිසා අතුරා මිත්‍රෙක් වශයෙන් හඳුනගන්න එපා කියලා කලවිල යන්නේ කියලා. ඉතින් මේ විතර පලා යන මේ පුරුෂයාට අතහැරනම ලද ශූන්‍යකමක් හමු වෙනවා. ඉතින් ඒකට කිහිල්ලා අර අතර මහා ධාතුන්ගේ බය පංච පාදානස්කන්ධ බය එහෙම නැත්නම් වැලි කෙලියේ පටන් මිත්‍රයේ ස්වරූපෙන් ඉදිරිපත් වෙන ඒ නන්දි රාගයේ බයෙන් තොර වුණාට ඊට පස්සේ තියෙන තද අනිශ්චිත බවක් තද කුකුසක් කුහුලක් මේ ගමේ කවුරුත් පිටිසෙන පිටිසෙනගේ මොනක්වත් නැහැ බලන බලන වාදනයේ කැමකත් වීමක්වත් මොනක්වත් නැහැ ඒක අපි දැනගත්තේ ඒ පුද්ගලයාට පරියක් භාවනාවක ඉඳලා අතරමහා ධාතුන් වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් අරගෙන මේ ධාතුන් පිළිබඳව අවබෝධයක් ඇති කර ධාතු සමනයකටපත් කරලා ඒ ලැබිච්ච ශාන්තිදායක තත්ත්වයට අටතේදී මේ රූප වේදනා සංඥා සංඛාර කියන ඒ කිසිම ද්වේෂයට නොඇලී ඒ දේවල් විතරක් නෙමෙයි ඒ දේවල් නැති කිරීම සඳහා කන වඩා ගන්නාලද ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියනා වූ මේ පංච ඉන්ද්‍රිය ධර්මවලට දැඩි ආශාවක් ඇති කරගන්න නැතුව උපාදාන කරන්නේ නැතුව ඉදිරියට යනකොට යාක මේ නන්දිය කියලා ඒ තමන්ගේ ගුණවන්තකම නැත්නම් සීලවන්තකම සමාධි වන්තකම ආදී මේ දේවල් පැද්දීම ඇති වෙන්න පුළුවන්. ඒකට කාම වස්තු නෙවෙයි කාම ගුණයක් නෙවෙයි නමුත් මේ කර්මනේදී හම් වෙච්ච සෝබන චෛතසික ටික ඒවටවත් නන්දිය පහල කරන්න උගත්තට පස්සේ තමයි එයාට මෙතෙක් ගමනට තිබිච්ච ගැම්ම යවය ඉදිරිය බලාගෙන යන තියෙන පරිවේෂණ තෘෂ්ණාව මොට වෙන්න පටන් ගන්නවා. මොකද කර්ම ලෝකෙන් අයින් වෙලා සද්ධාතීන්ගේ ධර්ම වඩනකොට එළියක් තිබුණා යාට. මේ එළියට ළඟා වීම සඳහා සලසුත්යිතෝ පහර දෙන්න පුළුවන්. දැන් ඒ එල්ල කරලා ලබා ගන්නද සද්ධා විදිය, ශක්ති, සමාධි ප්‍රඥා කියන ඒවා පිළිබඳව නන්දි රාගයක් ඇති කරගන්න නැති වෙනකොට රාග තෘෂ්ණා නැති වෙනකොට පරිේශන තෘෂ්ණාව බැහැ. පරිේශන තෘෂ්ණාව කියලා කියන්නේ දැන් හොඳ නැහැ. හොඳ දෙයක් මත්තර තියෙයි කියන බලාපොරොත්තු තියෙන තාක්කල් පරිේශන තෘෂ්ණාව කියනවා. දැන් මෙතනදී ඒ කුෂයට ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා අල්ලන්න දෙයක් නැත්නම් ආමිෂ දෙයක් නැත්නම් නිර්ආමිෂ දෙයක් නැති වෙනකොට අර පවේශන තෘෂ්ණාවේ හේබාන ගතියක් පවේශන තෘෂ්ණාව බොඳ වෙන ගතියක් විරංජන වෙන ගතියක් තියෙනවා ඒ වෙනදී භාවනා ජීවිතයේදී එක එකනාට එක එක පැතිකඩ වලින් සිද්ධ වෙනවා හොඳට අර අධ්‍යයනයේ ඇති කරගත්ත සතිය යොදවලා ඒකන සක්මනත් සක්මනාර්ථව කරගෙන සක්මනක් ඉක්මවලා එදිනෙදා ජීවිතයේ කටයුතු දක්වාම මේ සත්‍යයේ තියෙන කෞශල්‍ය ගතිය කුසලතාවය යොදන්න ගත්තොත් ඒ රූපයක් දකින්නකොටම ඉස්සර පසර නොවි නෙවෙයි සමාධි ඉස්සර පසර වෙලා හරි දැන් මම රූප දකින්නවා කියන එක ශබ්ද හිමේ වෙකල අඳුර ගන්න පුළුවන් වෙනවා ඒකට. ඒකෙන් අදහස් කරන්නේ මම දැන් සම්බන්ධ වෙලා තියෙන ඇහැටයි කනට නෙවෙයි මේ ඇහැ පිනවන්නේ ඇහැ කුප්පන්නේ ඇහැ උද්ද උද්දල් කරන්නේ රූප ධර්ම වලින් ඒ සමම ඉන්නේ ඇහැ සහ රූප කියන ලෝකේ බව දන්නවා යම් වෙලාවක කන සහ ශබ්දවලට විඥානේ මාරු වෙච්ච ගමන් එයා ඒ වගේම දන්නවා මම ඉන්නේ ශබ්දේ නැත්නම් මම ආශාවෙන් බව දක්වනවා. ඊට පස්සේ නායෙන් දිවෙන් කයෙන් පණිවිඩ සිද්ධ වෙනකොට මේක ගාහනද්්වාරේ මේක ජීවහද්්වාරේ මේක කායද්්වාරේ කියලා ඉතාම ශීක්‍රමේ වසිද්ධ වෙනවා මේ වරින් වර වරින් වර දක්ෂකම් නැති වෙනවා පහළ වෙනකොටම අඳුරගන්න දැන් මේ ඇහි තිබුණ හිතන හයට ගියා තායිසුමක දිවට ගියා නැත්නම් ආයයට ගියා ආය කයට ගියා ඒක බොහොම ශීක්‍රෙන් දුන නමුත් එයා ඊයමයන්තන අල්ලා ගැනීමේ දක්ෂතාවය එනකොට ඒ දක්ෂතාවයේදී දියුණු වෙනකොට ඉස්සලගේ දක්ෂකම අල්ලනවා ඊට දියුණු වෙනකොට ඒ ඇහැට ගියාම පේන රූපය රූපය අධිරමණය කළොත් ඊ ගාවට පහළ වෙන හිත අල්ලගන්න පමණයි රූපේ අභිරමණය නොකර යාන්ත්‍රණය දිහා බලන විට විඥානයේ ඉංගල පණින හැටි අර රූප අභිරමණය කරන්න පමා වෙන්න බෑ ඒ නිසා එයා බලන්නේ දැන් චිත්‍රපටයේ නෙවෙයි ප්‍රොජෙක්ටරක දිහා ඒ රූප කොහොමද විකාශය කරන්නේ වාගෙන් ශෝකාන්ත දුක්ඛාන්ත වෙන්නේ කොහොමද එක ජවනිකාවෙන් එක ජවනිකාවට කතාවක් හැදෙන්නේ කොහොමද කියන එක නෙවෙයි හැරිලා බලනවා මේ රූප ප්‍රක්ෂේපණය වෙන හැටි නැත්නම් මේ රූප හැට සම්බන්ධ වෙච්චාම මන අපේ අමනාප පහළ වෙන හැටි නැත්නම් මේ මන අපේ අමනාපේ පහළ වෙන හේතුව දන්නවා ඒ වාග්ම දැනගන්න ඒ ගාව චිත්තක්ෂණය මිච්ඡර රස විඳ විත හිතට හිත නහයට පයින්න පුළුවන් ජීවිත පයින්න පුළුවන් කයර පයින්න පුළුවන් කනට යන්න පුළුවන් මේකෙම ඉන්න පුළුවන් ඉතින් ඒකාව චිත්තක්ෂණය පිළිබඳ අවදිය ප්‍රමාදය සතිය කියන කෙනා කියලා කියන්නේ දැනට මේ පෙනෙන රූපේ බැසගෙන läගගෙන ඒක ආඩම්බර වෙන ආඩම්බර කතා කරන කෙනෙක් නෙවෙයි ඒකේ ඒ කියන läග ගැනීම බැස ගැනීම ඒව පිළිබඳව ආඩම්බර කතා කිරීම කෙලෙසයකට බලපවත් ඊ ගාවට එන චිත්තක්ෂණේ සම්පූර්ණ සතියට ලැස්සලා ඉඳන මේ දකින්න දේ අන්තර්ගතය අභිරමණය කෙරෙන්නේ. ඒකත් මහපාළු දෙයක්. ඊට පස්සේ පහළ වෙන කොතන කාරීත එන්නකොටම පුළුවන් තරම් අල්ලන්න උත්සාහ කරනවා. මේ නිසා මේ පුද්ගලයාට ඒ ලෝකයේ දේවල් වල මෙතෙක් කල තිබුණ ඒ ආස්වාද ජනක ගතිය අභිරමණය කරන ගතිය ඒව ගැන උච්චාරණ කතා කියන ගතිය අන්ධහර පාන ගතිය ඒව මගේ කියන ගතිය ටික ටික බුරුල් වෙන්න පටන් ගන්නවා මේ බුරුල් වීම නිසා පුද්ගලයාට තේරෙනවා මම දැන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි කරන මැෂින් එකක් වගේ නෙවෙයි හිත මෙහෙයනකොට මෙහෙයනකොට ඒක ටිකක් දුරට ඒ අනුව තේරුම් ගන්න පුළුවන් ඒක බාහිර පුද්ගලෙකුට තේරෙනවා. මෙයා යමකට ලැබගෙන ඇබ්බැහි වෙලා අභිරමණය කරන ගතිය ඉස්සර තරම් ඇලෙන දුරු ගතිය නැහැ කියලා. බොහොම හිමිට පිළිතිත් වෙන්නේ. නමුත් භාවනා නොකරගෙන අබෞද්ධයෙකුට පොඩි දරුවෙකුට පවා තේරෙනවා ඒ පුදුල ඉස්සර වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඇලීගෙන වාසය කරනවා. ආලිංගණය කරනකොට යනගතිය තියෙනවා ගිහිල්ලා ටික වේලාවකින් බඩගිනිච්ච මිනිසෙක් වගේ ආපු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී රසාස්වාදය ඒකට බහැකට මම මාගේ කියන රසාස්වාදේ නැතුව නෙවෙයි. නමුත් මේ පුද්ගලයාට තේරෙනවා මේක තමයි කොක්ක කියලා. මේවා තමයි කෙලෙස් කරන්නේ. මේවා තමයි කර්පරස්. මේ නිසා ඒ ආස්වාදයේ සිටුවෙන්න ඇරලා ඒ ආශ්‍රාවේ දිහා බලනින්න ගියාම අභිරමණය කරේ නැත්තම් ආශ්‍රාවේ විවරණ වෙන්න පටන් ගන්නවා. බලන රූපය ඉස්සර වගේ නෙමෙයි බොහොම ඉක්මනට ඒක වෙනස් වෙන සුළු විරංජනේ වෙන සුළු අභිරමණය කරන දෙයක් නැති සුළුපත්තරපත් වෙනවා. ඒ වගේම Tamange ඒ කොච්චර අභිරමණය කරන හෝ අමනාප කරන හිතක් තිබුණා ඊගාවට පහළ වෙන හිත වෙනුවෙන් නැවුම් ගතියකුත් තියෙනවා. අර කෙන්තිවිච්ච මිත්‍යය කියනකොට නැවුම් ගතියක් තියෙනවා ඒකත් අබිරමණයකට යන්න ඉඩ තියෙනවා. ද්වේෂයකට යන්න ඉඩ තියෙනවා. ඒක දිගට කටිපොර යන්න නැති වෙන්න මේ සතිය ක්‍රියාත්මක වෙනකොට ඇතුළත බාහිර කරන පිටපත් කෙනෙකුට හෝ Tamanට හෝ තීරණ පටන් ගන්නවා ඒ රස ආස්වාදය අඩු වෙන ගතිය. ඉතින් ඒක භාවනාවේදී පසුකාලීන ආචාර්යවරු මේ රේඛීය ක්‍රමයට පෙන්වන වෙලාවේදී නිර්වින්දනය කියන වචනේ පාවිච්චි කරේ. ඊසර වින්දනය ආස්වාදයේ දිගේ ගිය කෙනා වින්දනය ආස්වාදයේ සිටින යාන්ත්‍රණය දිහා බලනකොට කොහොමද මේ දන්නේ නැති මම සැලසුම් කරපොත් නැති මට පාලනයකුත් නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ දේවල් කන දිව නාසය කය මන නතු කරගෙන අනිත්‍ය වල යටපත් කරගෙන එහිම මනෝලෝකයක් හදාගන්න. මේක හීනේ ඉන්න කෙනෙක් හීනේ අභිරමණය කරනවා වගේ මම මෙතෙක් කල අභිරමණය කරගෙන හිටියා. දැන් න්යායෙත් අභියෝග කරනවා මේක අභිරමණය කරන්න තරම් නිත්‍ය දෙයක්ද මේක අභිරමණය කරන්න තරම් සුඛ දෙයක්ද මේක අභිරමණය කරන තරම් සුබ දෙයක්ද මේක අභිරමණය කරන තරම් ආත්ම සත්‍යයක් මේකේ තියෙනවද කියලා බැලුවොත් නෑ කියන පැත්තෙන් බැලුවොත් මේකේ බොල් බබ තේරෙන පටන් ගන්නවා මේකේ පුෂ්පව තේරෙන පටන් ගන්නවා ඒ කෝපේ තේරෙන පටන් ගන්නවා පිටින් ආලෝපන සින් පිටාර කරලා ඇතුළේ හිස් දේවල් නේද මේ රූපාස්වාදේ කියලා කියන්නේ සද්දාස්වාදී කියලා කියන්නේ නැතුව නෙවෙයි නමතර හිතෙන් මේකට තිබුණු ආලවට්ටම් දෙමිල්ල රසාස්වාදතිය අධ්‍යාඩම්බරය අදුවිච්ච ගමන් යථා ස්වરૂපේ පේනකොට පේනවා මේක කොච්චර කණ්ඩෝනකමකට කබර ගෝයා තල ගෝයා කරගෙන ඉන්නක් වෙනවද දැන් කබර ගෝයා කබර ගෝයා වශයෙන් බලනකොට පේන්න පටන් අර ගන්නවා අපි හිත ගිය තැන ආදර රජ මාලිකාවට ඇදී තමන්ට රස විදියට ප්‍රඥාච විතර බලන්න ඕන ඕන කන්ට දෙකට වටිනාකම් පෙන්වන්න පුළුවන් ඕන වටිනා දෙයක් නොවටිනා විදියට දැක් ගන්න පුළුවන් ඒක නිසා සර්වඥාන්ත සඳහන් කරනවා මේ වගේ පාලනයකින් තොරව න්‍යායපත්‍යකින් තොරව ඇහෙන් කනට කනින් නාසයට දිවට කයට මනට පැනපැන ඉන්න මේ හිත සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාගේ දැනුම ඇතුව හෝ නැතුව ඕකටද හිත යන්නේ කියන එක ඊගා චිත්තක්ෂණේ කෝකටද හිත යන්නේ කියන එක ලෝකෙ සිද්ධ වෙන්නේ කාරණා පහක් කරනවා කියලා. ඒ කාරණා පහ දැනට අපේ පෞද්ගලිකත්වයේ තුල ගැඹුරු තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා සීතිය එනකොටම අපිට විකල්පයක් නොදී ඒ රුචි දෙයට පාට ඇදලා යනවා. කාන්දමක් දිහාවට යකඩයක් ඇදලා යනවා. ඒතකොට කාන්දමක් දිහාවට ඇලුමිනියම් කැලක් ඇදලා යන්නේ. ලී කැලක් ඇදලා යන්නේ. පිත්තල කැලක් ඇදලා යන්නේ. තඹ කැලක් ඇදලා යන්නේ. ඇදලා යන්නෙම යකඩ බලන්න. මේ ඇදලා යන සම්බන්ධයෙන් කරුණු පහක් විශේෂ හොඳටම විස්තර වෙන්නේ ඡන්ති සූත්‍රයේදී සර්වඥාන්සේ මතක් කරනවා ශ්‍රද්ධාව මේකට එකක්. ඒ ශ්‍රද්ධාවෙන් පිළිගත් දේවල් හිතේ මෙච්චර ඇතුම් බහගෙන තියෙනවා. ඒ ශ්‍රද්ධාවට අයිති නැති දේවල් හිත අදින්නේ ගිය ගමන් අපිට මේ අන්‍යයන් වලනම් කියනවා ඒව හෙරටික්ස් කියලා ඒව අදහන්න යන්න බෑ ඒකට දෙයන්නාසේ විරුද්ධ වෙන නිසා අනවශ්‍ය දේවල් අහන්න බලන්න යන්න එපා කියලා. ඒකට බෞද්ධ දෙමව්පියෝ කියනවා අනිකා මොල පොත් කියවන්න යන්න එපා. ඒ වාස් ආගම් කියලා කියන්නේ. ආගමට බැඳෙන්නේ. බුද්ධ ධර්ම තමයි ඉගෙන ගන්න එක සම්‍යක් දෘෂ්ටි කියලා අපි ශ්‍රද්ධාව ගන්නත් ඒ ශ්‍රද්ධාව සීමිත ප්‍රපතියේ ශ්‍රද්ධා කරන අතර විශාල ප්‍රදේශයක් අප්‍රතික්ෂේප කරනවා ඒ වගේ සත්‍ය නැහැ කියලා. ඉතින් මේ ශ්‍රද්ධාව අපි පුරුදු වෙනකොට පිට කාලයක් අපිට ඇහෙන පේන දකින ඕදේවල් වල ශ්‍රද්ධාව ධනවනදී ශ්‍රද්ධාව උනන්දු කරන දෙයට ඉබේම හිත යනවා. ඒ ශ්‍රද්ධාවත් ඒක නඹුවක් විදිහට තමයි. දැන් මම අශ්‍රද්ධාවට යන්නෙම නැහැ. යන්නේ ශ්‍රද්ධාවන්ත දේවල් වලට විතරයි. කාලක්න ශ්‍රද්ධාව සුදු පාටයි. ශ්‍රද්ධාව නොකළු දේවල් කළු පාටයි කියන්නේ. එහෙම නැත්නම් අපි ළඟ තියෙන අරුචි අරුචි කියලා දෙයක්. ඒ කමම්මගේ එක තාත්තගේ දරුවගේ වුණත් කැමමේසදී කට්ටිය විවිධ ලෙවල් වලට කැමති. රස පැණිකාට කැමති අය ඉන්නවා, මිදිස්සාට කැමති අය ඉන්නවා, අඹුලට කැමති අය ඉන්නවා. ඉතින් එයා රුචි අනුව තමයි යන්නේ. ඒ නිසා මම තමයි උයන්නේ. එක දරුවෙක් එක දෙයකට රුචියි. තව දරුවෙක් තව දෙයකට රුචි. ඒ වගේ මේ ලෝකය කියලා කියන්නේ බුෆේ ඩයට් එකක් නේද? ඇත්තෝ මේෂයක් නේද? ඒක ඔක්කොම දේවල් තියෙනවා. නමුත් අපි කාලා ඉවරලා ආවට පස්සේ අපිට අපේ රුචි දේ තිබුණා නැහැ කියන එක ඇර අනිත් දේවල් තිබුණාද නැද්ද කියලාත් අපිට මතක නැහැ. මොකද අපේ කමන නාසයේ දිව කයේක තමයි යොමු වෙලා තියෙන්නේ. එනම යන්න ඉස්සෙල්ලත් ඒකම රුචිය කනකොටත් ඒකම රුචිය එන ආවට පස්සේ නොටත් රුචිය වෙන කෙනෙක් ගැන ඒ කැම්මේෂ ගැන තමන් රුචි කරන්නේ නැති දෙයක් තියක් තිබිලා අගේ ආඩම්බර කරන කතාව ඇහෙන්නේ නැහැ අපිට ඇහෙන්නේ මම රුචි කරන දේම රුචි කරන කෙනෙක් ඒක කාලය ඒ කැම්මේෂ හොඳයි කියනවා අපිට හැකියාවක් කියලා ඒ මනසනේ හරියටම තේරිලා කියනවා. හැබැයි දන්නේ නැහැ. ඒ සම්බන්ධතාවයේ සංනිවේදයේ තියෙන රුචිය. ඒ වගේම අපි ළඟ තියෙන අනුස්සය කියලා එකක්. අනුස්සය කියලා කියන්නේ පොතේ දැනුම. ආචාර්ය පරම්පරාවෙන් අම්මගේ තාත්තන් අපි අහිච්ච දේ දන්නවා. අපි දන්න දේ අනුව තෝරනවා. ඒ නිසා දන්නේ දෙයක් තිබුණොත් ඒක නැසක කරනවා. දැනීම අපි තෝරන්නේ රුචි රුචිය සත්‍තාවගෙම අනුස්සතිය මේ පොතේ කියලා කියන මේක හොඳයි කියලා ඒක හොඳයි. ඒ වගේම ආකාර පරිවිතක් කියලා එකක් තියෙනවා. තරත කළා දිගන්න පුළුවන් එක හරි. තමන් කරන තාර්කයෙන් දිනන එක හරි. පරදන එක අතහරිනවා. අනික දිට්ඨි. දෘෂ්ටිලක. ඉනිසා වචනන්ති පෙළලා දෙන මුළු ලෝකෙම ඕනම කෙනෙක් විවිධාංගීකරණය වෙච්චි විකල්ප ඉචල්්‍යකාර ආශයක් හම්බෙනකොට ඒක නා හරියට මේකට ඇදිලා යන්නේ ඒ සද්ධාවට රුචියට අනුස්සවයට ආකාර පරිවිතක්කේට සහ දිට්ඨිනි ඥානකන්ද කියන මේ පහට මොකද අන්තිමට ඒ පුදුරට පෙන්නේ කොයින් හරි නම් එතෙන් මෙහෙ වුණා එතෙන් කියා මොකක් කනුව ගියාද කියලා දන්නේ නැහැ ඒක නිසා තරුණ වයසේදී එක පිළිවෙලමේ එක ගාන ළඟට කැමැත්තක් ඇති වෙනවා සංසාරගත වූ මොකක් හරි ක්‍රමයකට ඒකට තව කෙනෙකුට හිතාගන්න බෑ මේ මාංශය ජීවිතය නසා ගන්න වට්ටමට මේ ස්ථිරයක් ප්‍රේ කරනවා අනික නැදී රුචියක් නැහැ ඒකම එක කාන්තාවට එක පුරුෂයෙකුට බැඳීමක් කරනවා එයාට ඒක පේන්නේ හිත කියන ආදවද මාලිගාව තමයි වෙන කෙනෙකුට හිතා ගන්න බෑ ඇයි මේ වුනේ කියලා. මෙන්න මේ කටයුත්තේදී එයා දන්නේ නැහැ. ළඟින් ඇසුරු කරන කාරණයක් දන්නේ නැහැ. මේ කාරණා පහ යටිපහුව වෙලා තියෙනවා. ඒ කාරණා පහ අපිට ඉස්සෙල්ලා ඉස්සරහට කරගන්න. එක එක දේවල් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න. ඒ මේකට තමයි මේ වෙනකන් කවුරක්වත් අභියෝග කරලා නැහැ. මේ කාරණා පහෙන් පිට දේවල් තේරෙන්නේ ක්‍රියාත්මක කරන ਵਿਚාරය. මේ කාරණා පහ පෙන්නලා සර්වචනාදී කියනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡා යන්නේ හොඳටම ත්‍රිවිධය දන්න තාම ලාභාල බ්‍රාහ්ම ධර්මික එකට. 500ක් ඉන්නවා වැඩි මහා බ්‍රාහ්මණයෝ ශාක්‍යයට. ඒ කට්ටිය අභියෝග කරන්නේ නැහැ. මේ තරුණයා බිව කරන්නේ නැහැ. කොහොම ලස්සන දෙක සර්වඥාන්ත දෙන්න දෙනවා. ඒකල කියනවා මම ඔබට එකක් කියන්න. ඔබ මේ ශ්‍රද්ධාවට මේක තෝරගන්න බව හැබෑව. නමුත් ශ්‍රද්ධාවේ හිල් දෙකක් තියෙනවා. අඩුපාඩුකම් දෙකක් තියෙනවා. මාටි පුංචි ගන්න දෙකක් තියෙනවා. මොකද ශ්‍රද්ධාවෙන් ඔබ ගත්ත දේ තුළ සත්‍ය නොති වෙන්නේ ඉඳී තියෙනවා. ඔබ ශ්‍රද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප දෙන්න රපුතේ තුළ සත්‍ය තියෙන්නේ ඉඳී ඒ තමයි ශ්‍රද්ධාව දෙකේම නයන්නේ ඔබට කවදාව සත්‍ය හමුන වෙන්නේ කියලා. මොකද ශ්‍රද්ධාවෙන් බාරගත්ත සුළු ප්‍රදේශ තුළ සත්‍ය නෑ. ශ්‍රද්ධාව නෑ කියලා ප්‍රතික්ෂේප දෙයි කරපු සත්‍ය තියෙනවා. ඒකටම රුචියල් කන් දෙකක් ඔබ කොහොමද අඳ බාර කරන්නේ? ඔය අඳ බාර කරන රුචියන්ගෙන් තෝරගන්න දේ තුළ සත්‍ය නොතිබෙන්නේ. මගේ රුචි කෑම රුචි වාහනේ රුචි සංගීතය රුචි නළුවා රුචි නිත් ගොඩාක් අපිට ඒ තුල සත්‍ය නැතු වෙන්නේ කියලා රුචි නැහැ කියලා විශ්ින් කරන කාලය තුල සත්‍ය කියන්නේ කියනවා එගම අනුස්සතියෙන් අහපකොට සත්‍ය බලන්න තියෙනවා ඒක නම් සත්‍යයි මේක හොඳයි හරි මේක. නමුත් ඔබට සත්‍ය නැතු වෙන්නේ ඔබ අහපු නැති දන්නේ නැති දේ තුල සත්‍ය තියෙන්නේ කියලා. ඒ වගේම තර්කයෙන් දින දින තුල ඇත්තම සිංහන කඩක සත්‍ය නේ. සත්‍ය කියන සත්‍ය සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒක ගහපා දීමට විතර සම්බන්ධ වෙන්නේ සත්‍යයෙන් තර්කයෙන් පරදින දේ තුල සත්‍ය තියෙන්නේ කියලා. ඔබ දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත බදාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්නේ කියලා. ඔබ මිත්‍යා දෘෂ්ටි කියලා ඒකරුම දෙයක් තුල සත්‍ය තියෙන්නේ කියලා. මේ බුදු අනුතුරු කියන්නේ. ඉතින් අටුවාචාර්ය මහන්සියලා මේකදී පොඩි පක්ෂග්‍රාහී අර්ථකථනයක් දෙනවා. ඔය සත්‍තා කියන බෞද්ධ සත්‍තාව නෙවෙයි අනික් සත්‍තාවල්. ඔය රුචිය කියලා කියන බෞද්ධ රුචිය නෙවෙයි අනික් රුචිය වලට අනික් සුතමේ ඥාන වලට අනිකුත් තර්ක වලට අනිකුත් දිට්ඨි වලට කියලා නම් සර්වඥන්සේ කිසිසේත්ම මායින් කරන්නේ නැහැ. බෞද්ධයා තුළ තියෙන ශ්‍රද්ධාව අන්ධ එකක් වෙන්න පුළුවන් අමූලික එකක් වෙන්න පුළුවන් එහෙමත් ඒක තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් ඒ පද දර්ශනින් ඉවත් කර දෙතුළු සත්‍ය තියෙනවා ඒ නිසා අපි දීයති චිත්තක්ෂණයක රූප බලන්නේ පාටපත් වෙනකොට ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් කනනාසය දිවකය ප්‍රතික්ෂේප කරලා රූපෙම රැඳී සිටින්න නම් එක්කෝ එතන ශ්‍රද්ධාව තියෙනවා එක්කෝ රුචිය තියෙනවා එක්කෝ ආකාර අනුශකී කියන නැත්නම් ආකාර පරිවිතේ නැත්නම් අපි දීක්ෂිත යනවා මෙතන මේ තියෙන රුචියද ශ්‍රද්ධාවද අනුශෘතියද ආකාර පරිවිතක්කේද දීක්ෂිත කියලා දැනගන්න නම් මේ බලපුතේ අභිරමණය කරන මත්‍ත්‍ච හිතට ඒක කරන්න බෑ ඇයි මේ අනිකුත් දේවල් ප්‍රතික්ෂේප කරගෙන මේ දර්ශනයම මම රැඳිලා ඉන්නේ කියලා බලන්න නම් බලන දර්ශනේ දිහාවට විවේචනාත්මකව බලන්න රැඩිකල් වාදීව බලන්න එහෙම නැත්නම් සම්ප්‍රදායට විරුද්ධව ගිහින් බලන්න ඒ දේ කරන්න බෑ බලන්න බලන්න ඒ රුචි දැන් අපි දක්ෂ වෙනවා කියලා හිතමු බලන්න දේ රුචි කරන්නේ අභිරමණය කරන්නේ අජෝසනය කරන්නේ අභිවන්දනය කරන්නේ අභිවන්දනය කරන්නේ එහෙම බලනකොට බලන දේ රුචිය රසය ඒකේ මනනන්දනීය ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. දෙවේලේ දකින්න කුකුලාවේ කර්මලා මෙවේලේ පෙනේ සකතේම සුදු වෙලා කියලා කියන්නේ නිතරම කර්මලේ බලන්න ගත්තොත් ඔය කර්මලේ පටන් ගන්නකොට දෙමළ රතු පාට බලන් බලන් ඉන්නකොට නෑ. ඒ වගේ බලන බලන දේ අහන අහන දේ මෙතෙක් කල් අපි ලබන්නේ කරපු දේ පිළිබඳව සැකමසු බැල්මක් බලන්න පුරුදු වෙන එක කාමභෝගී පැත්තෙන් බලනකොට පරාජය. නිබ්බිදාන භාවයෙන් පැත්තෙන් බලනකොට නිබ්බින්දති කියන භාවනාවට භාවනා යෝගාවචරයේ පෙරගමනට අවශ්‍ය කරන මූලික ලක්ෂණ පැත්තෙන් බලනකොට දැන් මෝරන්න පටන් ගන්නවා. එයා මතු පිටදී මතු පිට දර්ශනයේ මතු පිට මවහපෑමට ලක් වෙන්නේ නැහැ. එයා ඒක දිහා හොඳට නැවත නැවත බලන විනිශ්චය කරනවා. ඒක නිසා ඒ පුද්ගලගේ බැලීම වැටෙන විනිශ්චය වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ බලන ප්‍රමාණය ආශ්‍රය කරන ප්‍රමාණය අඩුයි වහවහ විනිශ්චය කරනවා. ඒකට ඒ විනිශ්චය yaadෙන්නේ. කල්ලල්ලන්නේ. ඒසාව විපස්සනා යෝගාවචරය හොඳට බලනවා. නැවතත් බලනවා. නැවතත් බලනවා. එකක්වත් විනිශ්චය කරන්න යන්නේ එකපාරක් දැක්කට. මේව කරනකොට කරනකොට බලන ඕනම දෙයක ඒ වෛවර්ණ ගතිය වෙනුවට විවර්ණ ගතිය. එහෙම නැත්නම් වින්දනයේ වෙනුවට නිර්වින්දනය. ආලෙන්ද පටන් ගන්නවා මේ කරකට ප්‍රශ්න කරකච්ඡා කරනකොට මතක් කරපු විදිහට බැලුව පළවෙනි වතාවට අපිට පේන්නේ ඒ වස්තුවට ආවේනික පෞද්ගලික ස්වභාව ලක්ෂණ. උංගා කියලා බලනකොට ඒකේ ආවේනික පෞද්ගලික ලක්ෂණ හරහා එයාට පොදු ලක්ෂණ ගැට ගන්න පුළුවන්. පොදු ලක්ෂණට යනකොට ඒකත් එකයි මේකත් එකයි. පෞද්ගලික ලක්ෂණ බැලුවොත් තාරාතිරා අරක හොඳයි මේක හොඳ නෑ අරක ශ්‍රද්ධාවන්තයි මේක ශ්‍රද්ධාවන්ත නෑ අරක මං අහලා තියෙන එකක් මේක අහලා නැති එකක් ඔක්කොම තර්ක තියෙන මේ මතු පිට ආටෝපේ පමණයි මිනිමිටොත් ඕනම දෙයක් නිමිත්තට ඇතුළට යන්න යන්න යන්න ඒක තියෙන ඒ මනබන්ධනීය ගතිය නැති වෙනවා. මේක තමයි සර්වඥාන්ස මේ ශරීරයේ කොට 32කට කඩලා පෙන්නුවාට පස්සේ gediya පිටින් ගත්තාම නම් බක්කනම වංශාන්ත සීතෝ මේ ගුණේ නාගල හරි ලස්සනයි කියලා. ළඟ වෙලා බලනකොට ආටෝප ආවාට තියෙන සෑහෙන ඇති බලනකොට හඳ ලස්සනයි. ළඟට ගිහලා බලනකොට ආවාට ගොඩාක් තියෙනවා. එතකොට අර තියෙන සොමිගතිය නැහැ. සොමිය නැතිලා යනවා. ඒ නිසා දැන් ගෙඩිය පිටින් දාලා පෙන්නපා. හිතේ රටට දෙන්නවා. සිරිමාව කියන්නේ හැම දිනකම කැමැත්තට ලක් වෙච්ච ගමේ පැත්තෙන් කියනවා කාගේ සුන්දරී මේ හැමදේ එකපොර හාමුදුරු කෙනෙකුට කොච්චර කාමයේ ඇසුනාද කියනවා නම් තවස් ගාන කන්න බැලුව කියලා ශ්‍රීමාව ලැබෙනකම් බෑ දැන් මේක කියාගන්න විදියක් නැහැ කිට්ටුවන් තාමතර දැනගත්තා ලෞසික් ඊට පස්සේ කෙනෙකුට ගොඩක් කොහොමද මේ හාමුදුරු බේරගන්නේ පස්සේ ටිකෙන් ටික කතාව ගිහිල්ලා බුදුජානනාංශ ළඟට යනකොට සෑහෙන දවසක් ගිහිල්ලා පණිවිඩයක් ආවා ඒක මම වැටලා ගියා. දැන් මේ ආහුතු ආතුර. කාමරේ ඇතුලේ වැටිච්ච වැටලා ඉනවා කෑමක් නැහැ. දුන්නත් බෑ ඒක නිතරම දාඩි දාන උණගතිය කියන විකාර කරනවා අතුරයි. පස්සේ ශිරිමා මරණ පස්සේ උතුජානනාංශ පුතුල ජුණු පයින් කරනවා මිනිහ සත්තු කරන්න දෙන්න බා පොඩ්ඩක් ආශාව දෙන්නේ කියලා. දවස් දෙකක් තුනක් ගියාට පස්සේ මේ ඉදිමිලා දැන් හුදට විනීලකම් කියන මට්ටමට එනවා. ඒක රචන කරන ඔක්කොම යන්න මට පොඩි ගමනක් යන්න දෙනවා කියලා ලෙඩ හමුදුත් ඇදගෙන යනවා. විශේෂයෙන්ම මිනි බෙට්ටේ වටේ තියාගෙන මුතෙන් සාහනයි තෙන්නේ ආරක්ෂණ දායක මේ ශිලිපා ජීවත් වෙනකොට එක රැයකට කීයක් ගෙවන්න ඕනද කියලා. කියන 1000ක් ගෙවන්න. ඊට පස්සේ කියනවා ඉන්න තැනින් දැන් මම ශිලිමා වෙන්නේ කරන අතරේ සිරිමාවත් එක්ක බුදියන්න 17 වෙන්න කැමති කවුද කියලා. කවුරු කැමතිද? ඊට පස්සේ කියනවා මම භාගයෙන් එකට දාන්නම් 500 කවුද කියලා. ඒ 100 කවුද කැමති? 10ට කවුද කැමති? ඉතිලක. ඒක තමයි හාමුදුරුවන්ට හාමුදුරුවෝ දන්නේ මෙච්චර රස විඳපු මේ සිරිමාගේ මිනිහයි මේ තියෙන්නේ කියලා. මොකද යාගේ හිතේ තියෙන ඉතාම අංග පුලාවන් සහිත බොහෝම ලස්සන ප්‍රොපෝෂන් එකකට හැදිච්ච කන්ෆිගරේෂන් ලස්සන සූපයක්. දැන් මේක දිහා බලලා බුදුසසුනේ ලන්චෝ බස්සනට හම්බුනේ කාමී පහය. මේක තමයි අපි අසභාවික එක්ක මේ ශරීරේ කැලියට කරලා බැලුවොත් එතන මේ මැරලා දවස් තුනකට ගියාට පස්සේ ගියාම ඔය කිසිම මනබන්ධනීය රංජනයක් නැහැ. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා කබෙන්ස් කාර්කක් ගත්තොත් දැන් දැන් තියෙන මොඩල් එක ලංකාවේදී මම අහුවා ලක්ෂ 350ට වැඩි වැඩි. දැන් අලුත්ම මොඩල් එකේ හරි සෙන්සර් සයිකල් තියෙන ඔක්කොම තියෙනවා මේක ගන්න මම දන්නේ ඉතින් ඒක දැක්කට පස්සේ ඕන කෙනෙක් බලාපොරොත්තු වෙන කවදා හරි අඩු ගන්න මේක ගන්න බැන්නම් මේක යන්නවත් හම්බුනොත් ලොකු දෙයක් කියලා. සායර කියනවා මේ කාරක පාර්ට්ස් වලට ගලවන්නේ කියලා. පාර්ට්ස් වල ගලපුවට පස්සේ මේකේ තියෙන මජා. හැම පැත්තෙම කිසිම සුන්දරත්වයක් නැති කිසිම සමමිතිකත්වයක් නැති මොන විදියෙන් අසෞන්දර්යයක් නැති පාර්ට්ස් වලට ගලවනවා. පොඩියෙකුට කිව්වොත් එන මේ කැලක් කැමැතියක් නැති සෙල්ලම් කරන්න කියලා සෙල්ලම් කරන්න ගන්න තරම් පාට් එකක් නැහැ. ඔක්කොම එකතු වුණාට පස්සේ අඹ ගෙඩියක් වගේ හරි ලස්සනයි. මේ කඩා ගන්න බැරි කම මේ විදිහට මේන් කර ගන්න බැරි නිසා අපි අර පිටින් පේන ඒක තියෙන පේන්ට් එකයි ෆිනිෂ් එකයි බලලා මුතුම ආශා කරලා වෙන් කරපු ගමන් ගන්න දෙන්නේ. ඔන්න එක්ක මේ වෙන් කිරීම එහෙම නැත්නම් මරුවට පස්සේ ඒක අර ඒකහමතන් ගියමතන් ගියමතන් විනීලකම් විකුබ්බකක් කියන විදිහට මිනිහක් වුණ වෙන්න වගේ අර බලන රූපේ හැම එකකම භවනාදී විතර නෙවෙයි. එළිති ප්‍රවා ලෝකවලට එන්න පටන් අර ගන්නවා. මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අසුභ අනත්ත. එතකොට මතක් වෙනවා මෙතෙක් මම දැක්කේ නিত্য සුඛ සුභ ආත්ම. ඉතින් මේ නিত্য සුඛ සුභ ආත්මය ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභට යනකොට මා හිත පුදුම මුස්පේතුමක් ගන්න. හිත පුදුම කොම්මන ගතියකට. හිත පුදුම නීරස කරන ගතියකට. තමන්ගේ ගුරුවරයෙක් එපා වෙනවා. භාවනාවක් එපා වෙනවා. කර්මස්ථානයක් එපා වෙනවා. ඡාමක් එපා වෙනවා. නින්දත් එපා වෙනවා. මොනක්වත් එපා. ඒක නිතරම තනියම කල්පනා කරනවා. ජාතවචාන් වහන්සේලා මතක් කරනවා ඉතින් යාගෙන් යහුවොත් මේ මේ කුරුවරයා මෙච්චර උදව් කර කුරුවර එපාවනේ. මෙයාට තේරෙන්නේ මේ ප්‍රශ්න විඳන් මම පිටට හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලා හොඳට භාවනා කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් අර ඇත්ත කියලා දකිනකොට මිත්‍රික් කල්යකට ප්‍රේම කර මනුස්සයෙක් ඒකේ තියෙන මුස්පීන්තු ගතිය, ඒකේ තියෙන කලකිරවන ගතිය, ඒකේ තියෙන අභිරමණය කරන්න බැරි තුච්ච රික්ත හිස්කතිය දකින්නකොට මෙච්චර කාල ආශා කරපු දෙයම මේ අනිත් පැත්තට ලැබෙන්නේ මෙන්න මේ පරිවර්තන අවස්ථාව ඉතාමත්ම තීර්ණාත්මකයි මේ කෙනා මේ පරිවර්තන අවස්ථාවේ කාම ලෝකේ හිටියොත් මේ පුත්‍ර කල්යාණ මිත්‍ය අසින ලැබුණොත් එසේ කොයි අතට යයිද කියන්න බෑ සියතිවන සාගණීමකට පවා එළඹෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට ඒ වගේ වෙලාවවල ගුරු රෙක්කටේ භාවනා මධ්‍යස්ථානකට කතා බහ කරන කවුරු ඉන්නවනම් ශාසනයක් තියෙන කාලේ එයාට කියන්න පුළුවන් කාටත් වෙන දෙයක්. ඒක නිසා තමන්ට විතරක් නෙමෙයි මේ පාළු ගමක කතාව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රෙත් කියලා කියනවා. මේක තමයි මේ පාළු ගම. ඒක නිසා මේකට හැඩ ගහන්න එපා දැන්. මේක කල්පේ වනාපට සුඛ සුභ ආත්ම වශයෙන් බලපු දෙය දිහා අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම වශයෙන් බලනවා කියුවහම එක ජීවිතයක මැරලා උපන්නා වගේ වෙනවා. ඒකවල සමහර විට වරදවා ගත්තොත් මේ දේවල් වලට වෛර කරනවා. අපි මක්කලාට පෞල් ජීවිත ගත කරන කට්ටිය ඒ අමුදරුවන්ට වෛර කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් සබහානා කරගන්න බැරි වෙනවා කියලා හැප්පෙන්න පටන් නමුත් මේ දැනගන්න ඕනේ මේ ඒකේ දෝෂයක් නෙවෙයි තියෙන්නේ. Tamange හිතේ අගයන් ආඩම්බරවල වෙනස්කම් තියෙනවා. වෙනස්කම් වෙන්න පටන් ගන්න කියලා මේක හිමීට හිමීට යන්නේ. ඉතින් ඒක ජීව හිටියත් පැවිද්ද හිටියත් එකම ක්‍රියාවලිය තමයි වෙන්නේ. දන්න කෙනා ඒ සංඥාගම කියන එක මේ හිස් ගම කියන එක අවබෝධ කරගන්න මේක අයිය හත්තේ තියෙන ධර්ම කාර්යම කරගත්තොත් ලේසි. නැත්නම් ඥානයේ කියන වෙලාව කරගත්තොත් ලේසි. නැත්නම් මෙතනදී নানা ආකාර මනෝ විකාරයි නානා ප්‍රකට කම්බි ගන්න වෙන මිනිහ පිටු ගහේ තෙලෙනවා වගේ නානා ප්‍රකාර දේවල් වල ඉල්ලනවා. එලෙන හැම දෙයකින්ම වෙන්නේ අහුවෙන එක තමයි. ඒක නිසා මුචජානන්ගේ සඳහන් කරනවා මේ මේ හිස්කමකට වැදිලා දැන් රූප ධර්මයන්ගෙන් වෙන් වෙලා පංචපාදාන ස්කන්ධ පිළිබඳ අවබෝධයක් ඇතුව නන්දි රාගය පිළිබඳ ඇහගහගෙන ඉන්නකොට මෙයාට මේ ගතිය තේරෙනවා. එතන ඉන්නකොට සත්පුරුෂය කියලා කියනවා මේ ගමට ගාම ඝාතක හොරු වෙනවායි කියලා. මේ විදිහට මේ වෙලාවේ පාළුවේ තිබුණාට ගම්භාරණ හොරු කියලා කියන්නේ. ඒකත් තියෙන්නේ ඔය අපේ ඔය එමල සිංහල යුද්ධ ජීල් කාලේ මායින්කම් වලට ඔය දෙවිනෝ. ඉඳපු ගමන් සම්පූර්ණ ත්‍රස්තවාදයල මුළු ගමම ඝාතනය කරනවා. ඒක එකක් වස්තු භෝගම කරන්න අන්තික රිදවන්නේ. අනිවාර්යයෙන් ගහම ගහට ගුරු වෙනවා මෙතන වැඩි වෙලා ඉන්න බෑ මෙතන කියලා. එතකොට අපිට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. දැන් මේ මිනිස්සයා බාධා වලින් තොර හිස්තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකත් ආවේ ලොකු ශික්ෂණයකින්. ඒකට ආත්පචාර තියෙන බයගතිය කෙලස් ගතිය නෑ. මේක අතහැරලා යන්න මේ පිටින් එන ගාම ඝාතකයෝ කල්පනා කරලා මෙතනින් යන්න හිත හදාගන්නේ කොහොමද? මොකද්ද එතෙන්දී සාධාරණීකරණය කිරීමට හේතු දක්වීමට තියෙන්නේ කියලා බැලුවොත් ඒ පුද්ගලයාට තේරෙනවා දැන් සක්මන කෙලවරට යනකොට මොන රූප ශබ්ද ගන්ධ රස තිබුණත් ඒක බේරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අහුවෙන වෙලාවලුත් තියෙනවා. නමුත් එයා දන්න හොඳට ලෑස්තිලා ගියොත් මෙතෙන්දී කෙලසෙනවා කියලා දැනගෙන ගියොත් සෑහෙන ආන්දමට කරන්න පුළුවන්. කාණුවෙලකට ගිහිල්ලා වුණත් තමන්ට හිත බේරගෙන ඉන්න පුළුවන් වෙන්නට වැඩි. එන්නට වෙන්න මොන කාම දර්ශනයකට කියත් බේරගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඇයි මෙතනින් සන්තෝෂ වෙන්නේ නැතුව මෙතනින් පලා යන්නේ කියන එක එතන කිය කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. නමුත් මම වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනත් නතර වෙන්න බෑ. ඒ මොකද මේ පුද්ගලයා මෙච්චර හිත <coughs> නන්දිරාගේ වෙන් කරගෙන හිටියට මෙයා කරා පිටින් එන අරමුණු වල කිසිම චාරයක් නැහැ. මෙයාගේ ඇහැට කාම දර්ශන කොච්චර දෝමතේ. කාම දර්ශන අනුව හිත දුරු වෙලා බලලා දර්ශන කාමයේ පහළ වෙන්න පුළුවන්. ඒකට මනසට හරිලෙන්ජාවක් පහළ වෙනවා. තමන්ට තරම් නොවන තරමට හිත වැටුණාට පස්සේ තේරෙනවා මේ භාවනා කරන කෙනෙක්ට මෙච්චර ලස්සන විවේකයක් තිබුණ කෙනෙක් නේද දැන් මේකට මට කාමරාණේ පහළ වුණා නේ. ඒ වගේම කොච්චර කන බේරගෙන ඉන්න කෙනෙකුට වුණත් කර්ණ රසායන දෙයක් ඇහෙනකොට එයා ඉබේම නතු වෙනවා හිතේ දුර්ලභකම් වල. එතකොට ඒක දිගේ අභිරමණයට ගියාට පස්සේ තේරෙනවා ඉතින් කොච්චර භාවනා කරත් වැඩක් නැහැ මම තාම ශබ්ද වලට නතු වෙනවනේ. ශබ්ද වලට දහසක් කරනවනේ කියලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේම නාශය පිළිබඳ සෑහෙන ශික්ෂණයක් කීකරකමක් ආඳවටුවක් මෙල්ල ගතියක් ආම්බම් කරන ගතිය තිබ්බට උඩපු ගමන් ඒ මිහිරියෝ අමිහිරි සුවඳක් ආපු ගමන් දැකීමක් කීමක් වෙලා මට දුරදි කියනවා. හරි ලැජ්ජාවක්පත් වෙනවා. මිනිස්සු දොස් කියන මහලුක භවනා කාර ඕන්න ගැටුන. ඕන්න අනුයි. මේ විදිහට දිවට කයට හිතට සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙන්න නිසා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා දැන් තමන් අඩිය දැක්කට මේකේ පිටලෝකෙන් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. පිටලෝකෙන් යාට ඊට පස්සේ කාම දර්ශන පේන්නේ නැහැ කියන එක. කාම දර්ශනයක් මත වෙනවා. ඉස්සරහට මුලිච්ච වෙනවා. කියන ආපාතකට වෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හිත දුර වෙලා තිබුණොත් ආතුර වෙනවා. ඒ කියනවා වහින වෙලාවේදී වහලේ හිල් තිබුණොත් කැමැත්ත තිබෙනවා. හොඳට රහුවට පස්සේ නම් වහලෙන් තිබෙන්නේ නැහැ. නමුත් දුර වෙලා වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මේ පිටින් එන සංඥා පිටින් එන නිමිති පිටින් එන අරමුණු ශක්තිමත් වෙලා එනම් කොහොමද දරන්න පුළුවන් සමථීතියේ ශක්තිය ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රත්‍යත් අනිත්‍යයි වෙනස් වෙන සුළු දුර්ලභිච්ච වෙලාවේ ඒව බලවත් උනොත් වැටෙනවා ඒ නිසා මම මේ නපුරු දර්ශන වලින් නපුරු ශබ්ද වලින් ගන්ධ වලින් රස වලින් පහසෙන් වෙන් වෙච්ච තැනකට ඥාණයෙන් සලකලා පසුබැසුත් රසාස්වාදේ පැත්තක තියලා මොකද අහුරුනෝ මම මට තරම් නොවන වැඩ වෙන්න පුළුවන් කියලා ආපස්සට එන්න නම් එයා සංකල්පයක් ඇති කර ගන්නවා ශක්තිමත් වෙලා මට එළියට යන්න පුළුවන් නමුත් safety first අපි පරිස්සම් නැත්නම් මම පරිස්සම් කියන ක්‍රමයට යා දැන් කල්පනා කරනවා මං ඉස්සරහට ගත කරන ජීවිතයේ මොන වගේ වචනද මගේ ආධ්‍යාත්මික ජීවිතයට අනුග්‍රහයක් වෙන්නේ මොන වගේ වචනද මගේ ආධ්‍යාත්මික ජීවිතේ නාස්ති කරන්නේ කියලා. කතා කරන්නේ ඉස්සෙල්ලා යා කල්පනා කරගන්න. ඒ වගේ මොන වගේ කර්මාන්තයක්ද මම නැවත නැවතත් මේ ඇල්ගඩවිල්ලේ කාන්තාරයේ ඉඳලා දැම්ම වගේ විවුර්ත කරන්නේ මොන වගේ කර්මාන්තකින්ද මට අරසාවති දාගත්තේ ඉන්දිය ධර්ම ටික තනවාගෙන අරසාවති මොන වගේ ජීවන රටාවකින්ද මොනතර මොන වගේ සම්මා ආජීවකින්ද මට කාටද අලුතකට යන්න පුළුවන් කියලා නිකන් අසුබසින කෙනෙක් වගේ ඒ පුද්ගලයා සම්මා වාචාව හදාගන්න බලනවා හැබැයි තාමත් වාචාලකම තියෙනවා තාමත් ආවට කියන කතා කරනකොට එයා දැනගන්නවා මට මේක දැනගන්නත් පුළුවන් අයියාටි කියලා මට මේකේ කෙලස් ඇති කර නැතු වෙන්න ඉඳ පුළුවන්. නමුත් හිත දුර්ලභ වෙච්ච වෙලාවක් ආවොත් ඒ නිසා යා පුළුවන් තරම් බලන පිටත කරන්න. කර්මාන්තවල අනවශ්‍ය වැඩවලට අත දාන්න නැතුව ප්‍රශ්න හිලක් කරන්න. ඒ වගේම ආජීවයේ වශයෙන් නිතර කල්පනා කරලා බලනවා. තමන් කන බතයි කාටවත් ගිනි ගෙඩියක් දීලා ගන්න එකක්ද සාපයක් කරලා ගන්න එකක්ද හොරකම් කරලා ගන්න එකක්ද නැත්නම් ධාර්මික උපයා ගන්නලත්තද කියලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පිළිබඳව මේ ඇතිවෙච්ච විශිෂ්ට ඥානය නැවත සලකා බැලීමෙන් පස්සේ තමයි ශීලබ්බත පරාමාශයයි සීලයයි කියන එක වෙන්නේ මෙතෙන් එනකම් ඔක්කොම පොදුවේ රැක්කා උගක් කරලා ශීලබ්බත පරාමාශය දැන් දන්නවා මම මේ කතාව අඩු කරන්නේ ඇයි කියලා. ඒවා අවශ්‍ය කර්මාන්ත මම අඩු කරන්නේ ඇයි කියලා. දැන් දන්නවා මගේ සාධාරණ ජීවන රටාවක් මම ඉස්සර කරන්න හදන්නේ කාටවත් කියා පාණ්ඩවක්වත් අන්තර පාණ්ඩවක්වත් ආදායම් පත්‍ය නිදාසෙන්වත් නෙවෙයි. මම ඇති කරගත්ත සම්මා සංකල්පයේ ගල්පෙන විදිහට හදාගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි අපි කල්යනා මිත්‍රත්වය දකිමු. ඒ කල්යනා මිත්‍රකම ආරක්ෂා සාහිත්‍යය තමයි ගත කරන්නේ. මේ කල්යනා මිත්‍රකම සීලව අවුද තියෙනවා. සීල දැනුම කියන ඕනෙම කෙනෙකුට පුළුවන් ඒ පුද්ගලයා නිතරම ඉන්නේ බයපක්ෂව වගේ ආරක්ෂාකාරී. මම අවුරුදු 88 නම්බරේ ඉඳලා 89 90 91 92 මාර්තු වෙනකන් අපි ලොකු සංසප්ප පිටිපස්සෙන් ඇවිත්තා. ඇවිදලා බැලුවා මේ හැසිරෙන හැසිරීම දිහා. වයසයි වයසෙන් ගොඩක් පත් වෙනකොට මම දැක්ක හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා කොහොම කල්පනාවකින් තමයි කරන්නේ. වචන කතා කරක් ව්‍යාකරණ බලනවා. උච්ච සුර අල්ප ප්‍රාණනවා. ඒ වගේම වැඩක් කරන්න ගියාම Taman වැටෙන හඳ අසම්බර වෙන වැඩ කරන්නේ නෑ සම්බරව කරනවා. ඒ වගේම විනය පිළිබඳව හරීම සංවේදී. ඉතින් මම දන්න ලොකු සංසයට ඔය වැඩි ලොකු පරාශිත වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මම දන්න ක්‍රම වලින් යව ඇයි ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය එළියට ගිහලා වැඩ කරන්නේ නැත්නම් ඇයි මේ මුළු ගැන්නේ මේ. අරසාව ඉස්සර කරගෙන ඉන්නේ කියලා. උත්තර දෙන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. තාමතර මෙනිකම් පැලසට ගන්න ආවෙක් වගේ. බිලට තින්න ගන්න සතෙක් වගේ. මේ හැංගිලා ජීවත් වෙනවා. ඕවා කල්කියන වචන නිකන් කටේ වචන නිකන් පිට වුණා. නම මේ ජීවිතේ ලැබෙන ජය පරාජය නෙවෙයි වැදගත් වෙන්නේ මරණයට පස්සේ අපි ඉතුරු කරලා යන ආදර්ශයයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් පුළුවන් තරම් දැන් හිටපන් මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා. අපි පුළුවන් තරම් සෙල්ලම් කරලා නටන්න කියලා පොඩ්ඩක් හරි අරදුනොත් මිනිස්සු දකින්නේ වැරද්ද විතරයි. ඒ වැරදි විශාල ආදර්ශයක් කරනවා අසවල මේ වැඩේ කරයි කියලා. ඒ නිසා ජය පරාජය නෙමෙයි අපි තීන්දුව කරන්න ඕනේ. අපි ඉතුරු කරන ආදර්ශය කියලා. මට හරි අමාරු වුණා මේක. ආර්ථික විද්‍යාව තේරුම් ගන්න. දේශපාලන විද්‍යාව තේරුම් ගන්න. සමාජ විද්‍යාව මොකද ඔය තුනම මේකට සම්පූර්ණ වෙනස්. ඒ හැම වෙලාවම අවස්ථාවක්. ලැබුණත් උපරිම ලාභ පෙරේ ඕන ජඩවලක් කරපන්. ඕන අසාධාරණයක් කරපන්. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ජය ගන්න දෙයක් නැහැ. ගහපා දෙන්න දෙයක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙලා වැටුණට පස්සේ තියෙන ආදර්ශය. හැබැයි මම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරා. අන්තිමේම නෙවෙයි දන්න කෙනෙක්ට එළියට බහලා වැඩ කරන්න ඕනේ කියන අදහස තිබුණේ මගේ. නමුත් මේකට තව නිදර්ශන කීපයක් අපිට හම් වෙනවා. සර්වඥන් වහන්සේ බුදු වුණාට පස්සේ භාවනා කරුවා කියලා මම හිතන්නේ මේගොල්ලෝ ආලා. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ ආනාපානෙ වඩලා තියෙනවා පාරලේ වඩින්න කියලා මොකටද? ওই ටිකට යන්න තරක් තියනවා. නමුත් උන්වහන්සේ පෙන්නන්න දන්නේ ඒ වෙලාවෙත් මට ඕනේ රජෙක් එක්ක රාජමාත්‍යවරයෙක් එක්ක එමෙතිවරේ තමාත්‍යවරයෙක් එක්ක ඉන්න කිසිම බාධාවක් නැහැ බුදුහාමුදුරු උන්වහන්සේ පෙන්නන ආදර්ශයක් වශයෙන් පුළුවන්කම තිබුණට පරිසං අරසවිසවන හිටපන්තිය. මහකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට හිටපු නැත්නම් බුදුහාමික වරන් ලැබපු ශ්‍රාවකේ. උන්වහන්සේ ළඟට පැවිදි වෙන්න යනවා නම් කවුරු හරි දුතාංග 13ම රකින්නයි කියලා පොරොන්දු වෙනවා. ඒ ශාමීන් වහන්සේ 13 ඊට පස්සේ මහරහතුන් ඊට පස්සේ දුතාංග 13ම රැකම කටේ. අමතර ලකුණක් ලැබෙන්නේ නැහැ. ඒ වුණත් ඒ ස්වාමීන් වහන්සේ ආදර්ශයට තියාගත්ත ආදර්ශයක් ගත්තා. මේක මරුණාට පස්සේ පිරුණා බෑවට පස්සේ බලන කෙනා ගුරුරේ හිටගෙන කෙරුවොත් ගෝලිය දුවදුව කරන්නේ. ඒ නිසා විනය සඳහන් කළා කියන අපිට අසුචි බහ ගන්නකොට මෝත්‍ර බහ ගන්නට වාඩි වෙන්නේ. අපි නිකමට හරි හදිසියට හිටගෙන කරන දැක්කොත් ගෝලිය ගෝලිය දුවදුව තමයි කරන්නේ. ඒක නිසා අපි පටිඝත කරගැනීමක් හික්මීමක් බයලජ්ජාව පහල කිරීමක් ශික්ෂණය වීමක් සීලාචාර වීමක් මහත්ම ගතියක් කියන්නේ මේ ඉන්ද්‍රයන් සංවරය අන්නර කියන විදිහට දැක්කට පස්සේ ඉතින් කරන්නේ කරන්නම් වාලි කරන වැඩ. ඒක නරක කරන්නම් වාලි කරලා තමයි අපි අතින් යන්නේ. ගිහින් මේ ඉන්ද්‍රයන් නන්නත්තර වෙලා নানা ප්‍රකාර අරමුණු දිගේ ගිහිල්ලා ඒක බලපත් වෙනවා දකින්නකොට එයා ඉස්සල්ලාම ඉදරන් තමනය කරලා ඉදරන් තමනය කරන කෙනෙකුට ඕන තරම් කෙනෙකුලා ඒ කියෙද්දි බාහිර පරිසරය ගැන හිතලා පුළුවන් තරම් ආරක්ෂා කරගන්න පසුබ නැත්තම් පරිසරයෙන් එන නාස්පක සංඥා අරමුණු නිමිති අපේ දුර්ලතන බල පාරයි පහළවසේ මට්ටම් කරනවා. අන් කිසිම රෝසන තරක් තියෙන්නේ මේ නිර්දය විදිහට පහළ ඒක නිසා අපි බුලුවන්තරන්ගේ ආයුධ පකන්න හැටි කරන ශක්තිය ඇති කරගෙන එසේ නමුත් ආය සම්මා වාචා ගැන හිතනවා. ආය සම්මා කර්මන්ත ගැන හිතනවා. ආය සම්මා ආජීවය ගැන හිතලා දැන් දන්නවා ඒකයි කරන්න කියලා එකක් නම් දුර්වල වෙලාවේ ඒ වගේ පහරක් වැදුනොත් මං ගినాව தත්තර ගැලපෙන්නේ නැති තරම් නොවන தත්තර වැටෙනවා. දෙක මම ඉතුරු කරලා යන ආදර්ශ මෙන්න මේ විදිහට ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සීලයක් ගැන කතා කරන එකම ධර්මයේ තේරවාදී විතරයි. ඒක කියන්නේ විද්‍යා දදාති විනයක්. මේ විද්‍යානුකූලව විද්‍යාව කියලා මෙතන කියන ප්‍රඥාව වැළෙන්න වැටෙන්න එයා විනයගරුක වෙනවා. අනික් කට්ටියත් විනයගරුක වෙනවා ඒක බයට. ඒක නිකන් කරන්නම් වාලි කට්ටියට. ඒක උගක් කරලා හිලබ්බත පරමාශයකට වැටෙන්න ඉඩ තිබේ. නමුත් මේ ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ඇති වෙන මේ නැත්නම් සම්මාදිට සම්මා සංකප්ප අනුව පවත්තන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කාටවත් බය නිසා නෙමෙයි කරන්නේ. අදන මෙච්චර ලස්සනට හදාගත්ත මේ කීරි කලයට ගොම කඳුලක් වැටුණොත් ඉවරයි. දුවාගත්ත කීරි කලයට මුත්‍ර කඳුලක් වැටුණොත් ගව මුත්‍ර ඉවරයි. දුවාගත්ත කලයට ගව ගොම කඳුලක් වැටුණොත් ඉවරයි. ගොමයි මුත්‍රායි කිරි එන්නේ එකම දෙනගේ. නිසා දුවාගත්ත කිරි ටික පරිස්සම් කරගන්න බැරි නම් හොඳ ගව පාලකයෙක් නෙවෙයි. ඒක නිසා දුවා වණ්ඩාතේකුත් අපි බුරුල්ල හොදලා වැසිනාවලා වාදනේ හොදලා අද්දක හොදලා තමයි කීලෝන පටන් ගන්න. ඉති දෝපු ගමන් ආය නාවන්නේ නැහැ වැසියට වාදිනේ කියලා වහලා සීල් කරලා කියලා තමයි ගාල හොදන්න පටන් ගන්න. අන්‍යෝගේ භාවනා ජීවිතයේ යම් කෙනෙක් ඇතුළත බහගත්ත ඉන්ද්‍රිය සංවරයක් සීලයක් බයලජ්ජාවක් හික්මීමක් ශිෂ්ටාචාරය මහත්ම ගතියක් එන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. තමන්ට මෙච්චර ආශාවෙන් තනවඩාගත්ත මේ සද්ධාති ඉන්දිය ධර්ම මේ ඇහැකන දිවනාශය ආදී අධ්‍යම් අභ්‍යන්තරගත ඉන්දිය ධර්ම කීකරු වෙච්ච වෙලාවදී නම් මට දැයිකේලි නම් මන්න පුළුවන් ලක්ෂකම් කියන්න පුළුවන් මේ එකක් ඉස්සර කරන්න බෑ සද්ධාදී ධර්මයේ පහළ යනවා මේ ඇකන දිවනාශය තම තමන්ගේ දුරම් පිළිවීමේ පැත්තට වෙන වෙනම සටහන් කරනවා. ඒකේ තියෙන අරක දර්ශනයක් ඇති වුණොත් අරක සත්‍යයක් ආව. නරකයි කියන්නේ මේ නපුරු කියන එක නෙමෙයි. ප්‍රියමනාපදේ අප්‍රියමනාපදේ දෙකම නපුරුයි. ඒසා ඊට පස්සේ පසුබාන පසුබෑම ඒ යෝගාවචරය විතරයි දන්නේ. යාක ඒ දෙන ආදර්ශය අපි මෑත කාලේ වෙච්ච නිදර්ශනයක් විතර ගත්තොත් මායාන හඳුරු ගාව හැම කෙනාලම ජීවිත ආරක්ෂක ක්‍රම තියෙනවා. මාෂල් ආර්ට්ස් ඔක්කොම බුද්ධ ආගම ආවා. කිසිම හඳුරු කෙනෙක් මොනම තාලකින්වත් තමයි ඒ ජීවිත ආරක්ෂක ක්‍රම දන්න බව පෙන්වන්නේ නැහැ. සම්පූර්ණ කෙනෙක් ජීවත් වෙන්නේ ඝන ඝාතක ඉන්න තැන, මං පාට උහුරු ඉන්න තැන, රජුරු හඳුරු බොහෝම නිහතමානී ජීවිත ගත කරනවා. හම්දුර කැලෙන් කැලේ යනවා. දැන් දර්ශනයක් වශයෙන් කියනකොට අපි කැලෙන් කැලේ යනකොට හොරෙක් කැවිලා හම්දුර අල්ලගන්න. අල්ලන්න කියනවා කියපම් දීපම් බලන්න කියන වටන දෙය. යාමුක බලවන්න මොකක්වත් නැහැ. මේ පාත්‍රයේ තියෙනවා මේ ලියුරු තියෙනවා මේ කොටුවත්ත තියෙන උච්චම. ඕනම් පෙරාංකඩයක් ඇති උගේ. ඉදිරියටකෝ නෝලකෝ යටි ගනි. ඒ හොරකනේ මේ කතා හරියන්නේ නැහැ මම ඕක මරනවා. ඔබ මේ මට බොරු කියන්නේ එයා අමුතුරෝ කියනවලු. කලබල වෙන්න එපා. මයිලක විතර යමක් නැහැ. දෙවෙනි සැරේට තොරා එයාගේ දක්ෂකම වෙන්නත් නැත්නම් එයාගේ දෙන ඔඩමලකමට ආමුතුරෝ මිලිකලා. ඇත්ත කියපන් නැත්තම් මම ඉතින් ආමුතුරෝ කියනවලු කරදර වෙන්න එපා. මයිලක මොකුත් නැහැ. හොර ආයුධයෙන් ලැහැත්නට හඳුරු එමේට ඒ හඳු තොප්පිය පලනවා තොප්පිය කල පැත්තක තියලා දීපුවම පැරෙන්ට වැටෙනකම් ගන්න. එතකම්ම කියනවා කරදර වෙන්න එපා කියලා. එකයි දෙකයි බෑනේ තරුවක් අතර දීපුවම වැටෙන්න ගන්න. ඕකයි මාෂල් ආර්ට් කියන්නේ. බෲස් විට මොකද වෙන්නේ? එයා වේදිකාවට ගිහිල්ලා ගන්න පටන් ගත්තා. කොහෙද මැරෙන්නේ? කවුරුත් දන්නේ නැහැ. මොකද උනේ කියලා තාම දන්නේ නැහැ. ඕක පෙන්වන දේවල් නෙවෙයි. ආරක්ෂක පූර්ණ ශක්තිය අතේ තියාගෙන ඉන්න ඕනේ කිසි දවසක පෙන්වන්න බෑ. පෙන්වන්නේ අවශ්‍යතාවයක් අවතරමනසර කියනවා අත තියන්න එපා. කරදර වෙන්න එපා. මයිලක මොකුත් නැහැ. එකක් කිය. දෙකක් කිය. තුන්වෙනි හැරකතාව මරන්න ගන්නවා මේ ඒ ආරක්ෂක ක්‍රමවල කොර වෙන්න ගන්න. ඊට වැටෙන්න ගන්න. නිසා තේරවාදී වික්ෂුන් වහන්සේලා ලෝකේ තියෙන සෑම ධර්මයක්ම ලබනවා. කවදාකවත් තර්කකට යන්නේ කවදාකවත් කියපාන්නේ නැහැ. ඉතින් මිනිස්සු කියනවා මේ විදිහට ගොත් බුද්ධඝම පසුබහනවා. අනිකාගෙන් කට්ටිය සම්මන්ත්‍රණ පවත්වනවා, කැලහනවා, කැකොස්සන් ගන්නවා. ඒගොල්ලෝ කියපාන අපි මේක කියපාන්නේ. ඒ නිසා අපි තරගට යන්නේ ඉස්සෙල්ලම පරාදයි කියලා. බුදුන් කියනවා තමන්ගේ අතුලත ඉන්ද්‍රිය දමනය තියෙන මනුස්සයා විතරයි. එයා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව හදාගන්න. එයා ඒක නිසා යන්නේ නැහැ කිසි කෙනෙකුට අභියෝග කරන්න. අභියෝග තියගෙන මඟ අරිනවා. හරියට නිකම් බය පක්ෂව වගේ. ඉතින් මේකට සාමාන්‍ය ප්‍රසස්වාද ලෝකේ කියන්නේ නෝන්ජල්කම කියලා. නරක පැත්තේ ලෝකේ කොන්නේ කියලා කියනවා. ඒ නිසා දැන් අපිට ඕනලා තියෙන ඊටි ප්‍රත්‍යහාරය මේ බුද්ධාකාරයට ටිකක් පෙන්වන්නට හටක් ගන්නත් වගේ. බුදුන්සේ සඳහන් කළ තියෙන සේරම අනාටි ක්‍රම. ඒක නිසා මේ ගහම ගාතක ශුන්‍යාකාර ගමකට ගියා. එයා එතනින් නැතර නොවි මෙතෙන්ද ගම් පහරන හොරු වෙන්නේ තියෙනවා. හොරු වෙන්නේ ඉතල එතනින්ම ගාරේ. මෙතන ගම් පහරන හොරු කියලා සර්වචනාංශේ සඳහන් කළා කියනවා බාහිරෙන් පැපිනෙන බාහිර ආයතන හයට ගම් පහරම හුරු කියන. ඒ කියන්නේ රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, පොට්ටබ්බ වලට ධර්ම වලට. ඈතන දිවනාදී අප්‍රමාණයක ඉක්මවගෙන හිටියා. ඒ වගේ දුර්ලකම් වල රූප අපිට පාර දෙනවා. ශබ්ද පාර දෙනවා. ගන්ධ රස පාර පාර දෙනවා. ඒ නිසා එයා එන්නේ ඉස්සර වෙලා පස්සට පැත්තකට යනවයි කියලා කියන්නේ තමයි නිතරම තමන්ගේ කාට වාචික ద్వාරය, කාය ద్వාරය ආරක්ෂා කරගන්න. සම්මාවාචා සම්මාකම්මන්ත. ඊට පස්සේ ජීවන රටාව වශයෙන් පුළුවන්තර ධාර්මික ජීවන රටාවට යන එක එච්චර සීලාරයක් නැහැ. එච්චර මවාපාන දෙයක් නෑ, අඩහර පාන දෙයක් නෑ. බොහොම චාම් ජීවිතයකට යනවා. හැම හැකියාවක්ම කියකට. ඊට පස්සේ තමයි යාට ඒ ඇති කරගත්ත සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයෙන් හික්මීම සීලය එහෙම නැත්නම් සදාචාරය වැඩෙන පටන් ගන්න. මේක තමයි ලෝකේ තියෙන ශිෂ්ටාචාරය කියන්නේ. ඔබේ ශිෂ්ටාචාර කාර්යකතනෙ දෙන්න ගියා BBC එකට. ඒගොල්ලෝ ඉස්සල්ලාම ඇතුළේ අකුරු ලියවෙන්න කවුද කියන එක. එතුමේ තියෙන කාලේ අවුරුදු 6000කට ඉස්සෙලියු අකුරු තියෙන මැටි කැටයක් දැකලා ඒක නිසා ඒගොල්ලෝ තමයි බැටීම ශිෂ්ටාචාර වෙලා තියෙන්නේ. ඉෂණම දැන තියෙන ශිෂ්ටාචාරي ඇමරිකාවේ ප්‍රසිද්ධම නිලිය මනමකනේ මාලන් මොන්රෝද කවුද එක්කෙනෙක් දාලා මේ තමයි ශිෂ්ටාචාරي ඉහෙළම තැන. සිවිලයිසේෂන් පොතේ දාලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු මොකක් එල්ල කරගෙන මේ ශිෂ්ටාචාරය කියන එක කියනවා නැහැ. බුදුරජාණන්ගේ ශිෂ්ටාචාර තමයි සියලුම හැකියාවන් තියෙන්නේ. කිසිම මම අපෑමක් නැතුව. නිකන් සිටි පිටිස් කෙනෙක් වගේ ඉන්නේ. මට සකයි එක ගැන දාවි කරනවා කියන්නේ. මොකද අපේ කට්ටිය කුම්බණ්ඩයි ඉන්නේ. අපේ කට්ටියත් මේ අඬහැර පාන්දා ඉන්නේ. අනේ කට්ටියක් මේ උරුට්ටුවට කියා පාණ්ඩය හදන්නේ. ඉතින් කියා පාණ්ඩ ගියාම බෲස්ලිට විචාරේ ළමයි වෙන්නේ කොහෙ ගියාද කියලා වරදනේ. හැකියාවන් දිනු කරන්න එපා කියන්නේ ඔක්කොම හැකියාවන් දිනු කරන්න. සීලව දැනුම ලබන්න. එකකින්වත් හානි වෙන්නේ නැහැ. කවදාකවත් මිස්යුස් කරන්න එපා. කවදාකවත් තරදියට පාවිච්චි කරන්න එපා සහභාගී. ඒ නිසා බුදුහාමුදුරන් කියන නමක් තමයි අරහත් අරය අර කියන්නේ සුදුසු. අරහං සෝවත භගවා මගේ භාග්‍යතුන් වහන්සේ මෙසේද සියලු පූජාවන්ට සුදුස්සෙක් වන්නේ. ඒ සියලු සුදුසුකම් තිබුණාට නාලාගිරි අතර මහකල 16ක් පීලා. ඉස්සරහට එනකොට මහ පොළොව ගුරුවරණ උඩට ඩලව කන. හොඳේ උස්සගෙන කන් දෙක අකුලවගෙන එනකොට ආනන්ද සාංශේ හිතා ගන්න බෑ බුදුහමත පොඩි කරලා මරණ හැටි. ආනන්දව ඉස්සරහට දීලා තියෙනවා. බුදුහමත කරපරයන් පස්සට බුදුහමත ඉස්සරහට. ආයත ආනන්දව කිය බුදුහමත ඉස්සරහට. තාමේ ළඟ ළඟ. බුදුන් පාණන පස්සට බලය. තුන්වෙනි දරකට සාහට පස්සේ බුදුහමත යථාර්ථ කියලා කිව්වා මේ උඹත් නාගයා මාත් නාගයා. අමතකයි. මට එකයි කියන්න තිබ්බ කරුණාදී අපායට යනවා. දැන් කියනකො බිම දාන්න පුළුවන් මට ඇත්තු 16 කියන්නේ කියන බුදුහාමරණ. ඊට දෙකෙන් අරගෙන මුඹෙන් එනින්න ගන්න පුළුවන් අත. බත්තට මාත්තට කොරණේ බාපයන් වල අර 16 දුප්පත බැලුවා. එතන කුච්චෙක් කියලා නගම. උදාහරණයකට අත දිගලා පෙන්නම ළඟ ආවුද නැහැ කියලා. අභිමුද්‍රාව කියලා කියන්නේ අද්දක පෙන්නම ළඟ ආවුද මොනවාක්වත් කිනිසි නෑ, කඩු නෑ, පිත්තෝල නෑ. එච්චරමයි ශක්තිය. මේ සිළු ශක්තිය නැතුව. ඒ නිසා ඒ කෙනා බුදුහට ඒ වගේ කවදාකවත් කියලා කියනවා මේ විස සතුන්ගේ දැනකට යන්න එපා කියලා. ඒ යන්නේ මොඩල්. ආවොත් කරන දේ දන්නවා. මොකදවත් හානි කර දේවල් කරන්නේ නැහැ. ඒක නිසා ශුන්‍යකාර ගමකට හිටියා. එයා දන්නවා මේ නපුරු දේවල් මුතුන් කරන්නේ. රහතන් වහන්සේලා කරපු වැඩේ. පසේ බුදුදහම වහන්සේලා කරපු වැඩේ. භාවනා කරන අය කරපු වැඩේ. සීකපු කියලා කරපු වැඩේ. එනිසා ඒගොල්ලෝ දැනගෙන පරිසංකරණය ඒ අර තනිමුත් නැතරම ඉදිරියට යන්නේ කර. දැන් ඉතාමත්ම දකින්න අමාරු දර්ශනයක්. දකින්නවරු ගුණයක්. මොකද ඒ තරම්ම අද මිනිස්සු කියා පාන වැඩි. මට හරි සංවේගයක් ආවා. එහෙම නැත්නම් මොකක්ද කියන්නේ? දුක පහළන අපේ දරුවන්ට වෙන දේ ගැන. අපි කොච්චර මවාපෑමකට ලොක් කරලා ලක් කරලා තියෙනවද? කරන්න යන්නේ ඒකේ යුගයේ හැටි. අපි හැදෙන කාලේ ඒ වගේ මවාපෑමකට ලක් වෙච්ච මිනිස්සු හිටියා. අපි තුත්තා කරා උවිස්සතිය කාලේ වෙනකොට දස මොකද වර්ණ දශකයට යනකොට ඔක්කොමලා කැමති මැචින් කලර්ස් හදගෙන වෙන්න තමයි. ඒක බුදුහාම කියන ඔබට කවදාද අවබෝධ වෙනවා අවබෝධ වෙන්නේ ඥාන දශකියාවට පස්සේ තමයි. බුදුහාම කියන ක්‍රමයට අවුරුදු 40 කියලා කියන මං කියන්නේ අවුරුදු 40 නිවන් දකින්න බෑ කියලා. වෙන්නේ ඒක තමයි මොකද? ඊට පස්සේ තමයි මනුෂයාට සුභයේ අසුභ සංඥාවයි අපි අසුභේ සුභ සංඥාවෙන් මුළු ජීවිතේම ගත කරේ. දැන් මේ සුභයයි කියන එකේ අසුභ සංඥා පිළිබඳ මේරීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊගාවට සුඛේ දුක්ඛ සංඥාව. මෙන් දුක දනික කුණු කන්දලයක සුඛයක් නෙවෙයි හොයන්නේ. දුක්ඛේ දුක්ඛ සංඥාව. අනත්තේ අත්ත් සංඥාවෙන් ඉන්න අපිට මේ ආත්මය ගන්න දේ අනාත්ම සංඥාවෙන්ද මේ මේදී මෙනකොට අර විවේක තැනට ගියත් එයා දන්නව ඒක නිවන නෙවෙයි. මෙතන මේ විවේක වුණාට පස්සේ ආවත් මේකට අහිර ගාමකාත පොහුරු වෙන්න පුළුවන් ලස්සන රූප ඇවිල්ලා අපි වැටෙන්න තියෙනවා ලස්සන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒව වළක්වන්න අපිට බෑ හොඳම තේ කියන්නේ බුදුහමරණත් බෑ කරා පැමිණෙන දේවල් පිළිබඳ කිසිම පාඩයක් අපිට නෑ නමුත් තමන්න පුළුවන් ඒව නැති තැනකට අසුබාහන්න පියන් පස්පහන කියන වචන මම පාවිච්චි කරාට වචනේ පරිසමාවක් නෙවෙයි තමන් සත්‍ය කතා නොකරපු තැනකට වෙලා ඉන්නවා. වැඩි කර්මන්ත නැත්තනකට වෙලා ඉන්නවා. යහ ජීවනයක් තියෙන තැනකට පස්පහන. ඉතින් මේක අද ලෝකයේ තියෙන විදිහට පෙන්නලා තියෙන තාම පසුගාමි ප්‍රගතිශීලී නැති නිර්මාණශීලී නැති ඔලොමොට්ටක බාල්දු එහෙම නැත්නම් බයාදු ජීවිතයක් කියලා. ඒ නිසා අnder බලන්න ගියොත් අඩු ගන්න මම දැන් මේ කිසි දෙයක් නැති පහළොවමකට ආව විවේකතරකාරය කියලා ඒක හරි කියාපාන්නේ අන්නරකය අපිට තියෙන එක නිවන නෙවෙයි. ඔක හිතියත් උනේ ගැලුණාට පස්සේ වරු වෙන්න පුළුවන්. නිසා ඊට පස්සේ තේරුම් අරගන්න ඕනේ මේ ජීවිතේ කොටනකාරණයට අවශ්‍ය කරන සීලය සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය හදාගත්තේ නැත්නම් හෝදෝද මඩේ දෙමිලක් කරනවා. දැන් කියන ක්‍රමයේ හැටියට සීනි වට්ටම නගිනකොටම අපි ඉන්සුලින් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ඩක්කල සීනි බහින්නම තායි කියලා සීනි කරා. ආයෙත් ඒක ඉන්ජෙක්ෂන් එක. ඉතින් කාටද නම්බුදි කාටද ආඩම්බර තියෙන ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියට විතරයි. ඒ වගේ නම් බය වෙන්න දෙයක් නැහැ. සීනි කාට බයද? දැන් ඉන්ජෙක්ෂන් එක තියෙනවා. තෙල් කෑම හොඳ නැති අකා තෙල්මයි කන්නේ. බෑ දැන් නෑ ඉන්ෂුරන්ස් එකකින් අපිට ගන්න. ඒකට නෝ මට අහවල් ඉන්ජෙක්ෂන් එක දෙපන් හෙල්ත් සර්විස් කියලා කියන ගන්න. ගන්න වෙන ආයෙත් අරකවයි කරන්නේ. ඉතින් මේ මේ ජීව ආහාර විහාර මනෝ ව්‍යාපාර හදන්න නැතුව කොච්චර ඉන්ජෙක්ෂන් ගාවත් කොච්චර පිටි ගැහුවා. ඒ මනසට ඒක liver ගියාම මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ. ඒසයි එක සැරයක් දෙකක් මේක කෑවට පස්සේ තේරුම් අරගන්න ඕනේ ඒක සෞඛ්‍ය පිණිස කායික මානසික සෞඛ්‍ය පිණිස මොන මොන දේවල් අපි වෙනස් කරනවා කියලා. ඔය ෆුඩ් සයන්ටිස්ට් කියවට හරියන්නේ නැහැ ඒක. ඒක තරම්ම තේරුම් කරගන්න ඕන ගමන්ට තියෙන හම්බ වෙන දේවල් අනුව මේ මේ දේවල් අපත්‍යයි මේ දේවල් පත්‍යයි ඉරියව්ව ආහාර විහාර මනෝ ව්‍යාපාර මේ ටික හදන්න නැතුව කොච්චර ධර්මණ්ඩිය වතන භාවනා කරත් කොහේ යයිද පිටියෙන් කියන භාවනා එක තමයි පැට්ටෙන්නේ. පැට්ටෙන්නේ නැතුව ඒක මොකද කිසි විදිහකට තමයි කිසිම රුචිකත්වයක් තමගේ පෞරුෂත්වයක් වෙනස් කරන්න බැහැ. භාවනාවෙන් කරන්න බෑ ඒක. අනේ පෙන්නලා දෙන මෙන්න මොකද මෙන්න නරක ඊට පස්සේ තමයි ඒක නැවත සලකා බලලා ඉදිරියට යන්න බැරි නම් ඒක එකතන කරගන්න පටන් ගන්න නිසා අර වගේ ශූන්‍යකාර තත්ත්වයක් භාවනාවක් ඇති කළ දෙන්න පුළුවන් වුණා. ඒක නෙවෙයි ජීවන. ඒකට නැවත නැවත යන ජීවන කතාව සකස් කරන්න ඒකට සප්පායකාර සප්පාය සම්පාදේති සාතච්ඡන් සප්පාද සම්පාදේති සාතච්ඡකාරී සම්පජානකාරී සක්කච්ඡකාරී සප්පාය දේවල් සපයා දීමට නිතරම තමයි පසුගිය දේවල් බලලා මේ දේ කෙරුවොත් මෙහෙම වෙනවා මේ දේ කෙරුවොත් එහෙම කියලා සප්පාය කරන සපයා දීමට හැම අවස්ථාවකම උදව් වෙන්න උදව් කරන සරලව සක්කච්ඡාකාරී වෙන්න ඕනේ සක්කච්ඡාකාරී කියන්නේ ක්‍රම දේ සකස් කරලා කරන්න බොහෝ බයපක්ෂව නැමී සිටගෙන කාටත් ඔලුවපත් කරගෙන ඇති කරගත්ත දේ අරගෙන යන්න ඕනේ සාතච්ඡාකාරී හැමදාම නිත්‍යපතා කරන්න මේ වෙලාවේ මගේ භාවනා වෙලාව නම් ශක්තිය රජාවක් කරන්න දෙයක් නැහැ. ගම භාවනා වෙලාව. බැරි වුණොත් මොනවාරි කාරණාවක් බැරි වුණොත් ඒ කාලේ අඩු භාගය වෙලාවක් හරි කරන්න. ලොකු සංහතිය කියනකොට කියනවා බැරිම නම් එලට අදිස්ථාන කරගන්න කියනවාද මේ ආපු කරදරයෙන් සමත කරගන්න බෑ කියලා. මම මේක මගේ භාවනා වෙලාවට අදුමන අදිස්ථාන මට්ටමකට කරන්නේ. ඒකල හිතේ අල්ලන්නේ. මේ ටික හදන්න ඇතුළේ ඉදිරියට යන්න බැරි නිසා සර්වඥාන්සේ මෙතන නිවන කියන්නේ ඉදිරි ගමනක් සඳහා ඕනම වෙලාවක ගාමඝාතකයන් ඉන්න පුළුවන්. කොච්චර ඉන්දිය සංවරයෙන් ගාමඝාතකයන් ඉන්න පුළුවන් ශුන්‍යකාර ගම උනත් ශුන්‍යකාර ගම නම් මුස්පේන්තු තරක් තමයි. නමුත් අර අයින් කරපු රූප ධර්ම උපාදාන ස්කන්ධ ඒ නැත්නම් තණ්හා වගේ දේවල් වලට වැඩි විවේක උනාට එතන නතර වෙන්නේ අපි ඒක බහුලීගත කරන ගමන් බලනවා මේකට සප්පාය කරන මොනවද සාකච්ඡ කරන නිජපතා කළ යුතු මොකද්ද සකස් කරලා කරන්න ඕන මොකද්ද කියලා ඒ දැනුම බුදුහමර දෙන්නේ ඒක කරන කෙනා දැකපු බුද්ධෙන් ආවෘද්ධෙන් කළ බුද්ධෙන් කරනකොට ඔන්න පටන් ගන්නවා රුචිස්කම් වෙනත් වෙනවා ඔන්න පටන් ගන්න පෞරුෂත්වය වෙනත් වෙනවා ඔන්න පටන් ගන්න නැවත සලකා බලන්න ඒ කොච්චර වයසක ගියත් කරගන්න. අඩුම වයසේදී හරිම ලේසි මොකද අඩු වයස තාම පටන් පටල වෙලා නැහැ. ඒක නිසා මේ ටික කෙරුවට පස්සේ එහෙම නැත්නම් අභ්‍යන්තරගත මේ හිත සකස් කරගත්තට පස්සේ ආචාර ධර්ම වල සමාජශීලී ජීවිතයේ තමන් අඩුම ඝර්ෂණයක් ඇති වෙන ක්‍රමෙන් තේරුම් ගන්න එක මම හිතනවා සාමාන්‍ය බුද්ධිය කියන්නේ ඒකෙන් පටන් ගන්න ඕනේ නැහැ බලන්න. භාවනා ක්‍රමයන්ට මේක නැවත කරන්න ඕන තරම් අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ දෙක අතර මේකෙන් පටන් ගන්නට භාවනා කරන්න බෑ කියොත් කිසියෙකුට භාවනා කරන්න බෑ. මේකෙන් පටන් අරගෙනත් මේ පැත්ත දන්නේ නැත්නම් ඒක තන කරකිනවා. ඒකෝට කල්යාණ මිත්‍ය ඉස්සරහ පහන් කරනකොට හිතගෙන යා ජීවිතාදර්ශයෙන් පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මේ ටිකක් කෙරෙන්න ඕනේ. මෙන්න මේ කැපකිරීමක් කරන්න ඕනේ කියන විදිහට යනවා. ඉතින් තමයි මෙතෙක් කරගෙන ආපු හැම එකක්ම තව තවත් පිළිවෙලකට ගොනු කරලා දෙදවත් කරගෙන ඉදිරියට යන්න යන්න තමයි තේරෙනවා මමමයි මගේ වැඩේ ලොකා. මමමයි මගේ ගුරුවරයා. මගේ අත්තර දෙතිකමයි මට ආදාර උපකාර වෙන්නේ. ඒවට පොඩි සාකච්ඡා කරන්න පුළුවන්. ඉදජානාට කියනවා මට කරන්න දෙයක් නැහැ. මේ පිටං ආතප්ප අඛාකාරෝ තථාගතෝ. තථාගතයන් වහන්සේලා කරුණු කියයි. කලියුත් උඹලා කරන්න ඕනේ කියලා. ඉතින් අපි පුරුදු ඉලක්කෙට ඔක්කොම මේ කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නේ. බ්‍රවුන්ස් කම්පැනි එකේ මිලස් කම්පැනි එකේ කතා කරලා කියන මේ දේ කරලා දීපන් කියලා. මේ වැඩේ කොන්ත්‍රාත් බෑ. වැඩේ තමයි විශ්ීම කරන්න ඕනේ නිසා කරන්නේ ඉස්සෙල්ලා ඒක සාධාරණීකරණය කරන්න අපි විපස්සනා කරන්නේ. විපස්සනා කරලා ලැබෙන ධර්ම මේ විදිහට ආයෝජනය කරන්න කරන්න ඒ සීලේ නැවත ආයේ විපස්සනාට ප්‍රඥාට උදව් කරනවා. ඒ ප්‍රඥා නැත්නම් ශීලෙ දඩු කරනවා. දඩි කරනවා. ඉතින් ඒ ශීලයයි ඥානයයි දෙක ලෝකයේ අග්‍රම ධර්ම දෙක කියලා සෝනතන සූත්‍රයේ සර්වඥාන්සේ දේශනා කළා කියන නිසා භාවනා කරන අයට මේ දෙකේ තැහෙන අමුත්‍රාවිතිය. ඒ කියන අමුත්‍රාවිය උදේට ගැළපෙන සමතුලිතතාවයට දාලා කිරීම එක සැරේ වෙන්නේම නැහැ. ඒ නිසා කාටවත් බය වෙන දෙයක්වත් පසලහන දෙයක්වත් නැහැ. කිරීමෙන් තව තවත් නැවත නැවත කිරීමෙන් ඒකට ආර්ය පරිශ්‍රණයකින් නම් දාගන්න. දාගෙන කිරීමෙන් කිරීමෙන් තමයි ලැබෙන ඥානය කිසිම කෙනෙකුට දෙවෙනි මට්ටමකක් හම් වෙන ඔරිජිනල් එකම හම් වෙන්නේ. එංගේ කිසි කෙනෙක් කරගෙන වැඩකුත් නැහැ. ඒ නිසා එවැනි නයිසර්ගිකව තමන්ටම ආවෙන ඥානයක් ලෙස මේ බලන මේ භාවනාවත් හේතු ආසන වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍යතාව දේශනා මෙතන නතර කරනවා චිර දිනාන් සම්චි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පිටවස්තාව කරගන්නවා ඒතාවතාචාති ගාථා සජ්ජායනා කරලා සියලු පින් කැමැති අන්තන්න පින් කැමැති විසඳනවා ittavatajanammi sampatam punya sampatam sappi devanumodantu sappa sampatti siddhya ittavatajanammi sampatam punya sampatam sappi bhutan ittavatajanammi sampatam punya sampatam sappi ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා චිරං රක්칸තු දේශනං ආගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං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 මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු Thank you. සුවපත් වෙන්න සාදු සාදු අනුමෝදායි අනුමෝදි තබ්බං කමාම් කමි තබ්බං සුපත් සුපත් සුපත් අභිවාදන සීලිස්ස නිච්ඡං වච්චා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු ඉතිහාසං උදාහරණ උදාහරණ Subito, subattentato.